පසුගිය දිනෙහි අපි ප්‍රීති සම්බෝධිඥානය පිළිබඳවයි කතා කළේ. ප්‍රීති සම්බෝධිඥානය ඇතිවීමට හේතු වන කරුණු 11ක් පමණ දක්වා තිබෙනවා. අතුවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන මේ අනුස්සතියෙන් සිහි කිරීමත් නූක පුද්ගල පරිවර්ජනතා සිනිද්ධ පුද්ගල සේවනතා පසාදනීය සුත්තන්ත පච්ච වික්කනතා පදද්දි මුක්තතා කියන ඉන්න මේ කරුණ. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරන විට එය ප්‍රීතිය ඇතිවීමට කාරණයක්. මේ පිනතුන අසා තිබෙනවා බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක. මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරන විට. ඒ උන්වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තය. අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් එන මේ ගුණයන්ගෙන් යුක්තයි ඒ වගේම උන්වහන්සේ පිළිබඳව ඇතැම් විටක අපට සිහි කරන්නට පුළුවන් සරියුත් මහරහතන් වහන්සේ වැනි උතුමන්ට පවා කර්මස්ථාන දීලා ඒ ඒ කර්මස්ථාන මගින් <clears throat> තමන්ගේ ශිෂ්‍යයන්ට දියුණුවක් ඇති කරවන්නට අමාරු වූ කල්හි බුදුරජාණන් වහන්සේ ඉතා සුළු කාලයකදී ඒ දියුණුව අරහත් ඵලය දක්වා ලබන්නට ඉතා සුළු කාලයක් තුළදී උපදේශය දී වදාළා. ඒ ආදි කරුණු වලින් අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන විට බලවත් ප්‍රීතියක් ඇති කර ගන්නට පුළුවන්. එය බුද්ධාලබ්බන ප්‍රීතිය. ඒ නිසායි දැන් කෙනෙකුට භාවනාව භාවනා කරනයි කියන එක සම්මිලිතු දෙක තුනක් කිරීමට කාහට ගමා සමහරු කිරිමනේ භාවනාවේ කියලා සලකන්නේ මිනිත්තු 5ක 10ක කාලයක් ගත කරනවා භාවනා කරනවා ඒක කාහටවත් මොනම විදිහකින්වත් අමාරු කරුණකයි කියන්නට බැහැ එහෙම නෙවෙයි යම්කට යම්කිසි කාලයක් දිගු කලක් යටත් පිරිසෙහි කෙනෙක් භාවනා කරන විට අඩු ගණනේ මුලදීමත් පැය භාගයක් කරන්න. එතන සිටයි එහි දියුණුව ඇතිවන්නේ. එහෙම නැතුව හැමදාම මිනිත්තු 5ක් 10ක් කරනු ලබන භාවනාවකින් කෙනෙකුට දියුණුවක් ලබන්නට බෑ. දැන් ඒක හරියට ඒ තරම්ම නිදර්ශනය නොගැලපුණන් මේ මැරතන් රේස් එකක් ගියන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ ඒ தත්වය Tamanta ඇති කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් හැමදාම මිනිත්තු පහක් යම් කිසි දුරක් දුවලා ඒකට ලෑස්ති වෙනවා එහෙම කරන්නක බෑ ඒ අන්න ඒ වගේ කෙනෙක් භාවනා කරනවා කියන එක ඒ භාවනා කියන එකෙන් දැක්වෙන ඒ ධර්මයන්ගේ දියුණුවක් මෙන්ම භාවනා කරන කාලය පිළිබඳවත් තිබෙන්නට ඕන දියුණුවක්. එහෙම නැත්නම් Taman භාවනාවට සූදානම් වෙලා වාඩි වෙලා ඒ භාවනාවේ යෙදී යෙදී Tamanගේ සිතේ භාවනාවට යෝග්‍ය තරමට සකස් කරගන්න යම් කාලයක් ගත වෙනවනේ ඒ වෙලාව වන්නටත් කලින් Tamanට ඒ භාවනාව නවත්තලා නැගිටින්නට සිදුවේ. ඒ ඒ නිසායි ඒ භාවනා කියන එක ක්‍රමයෙන් පුරුදු කොට කාලයක් කරන්නට ඕනේ. ඉතින් කාලයක් දියුණු වැඩි කරන්නට ඕනේ. ඒ නිසා තමයි කෙනෙක් ඒ ඒ සඳහාම වෙන් වූ කාලයක් යොදාගෙන සතියක් දෙකක් තුනක් හතරක් ඒ සඳහාම කාලය ගෙවන්නට යම් යම් තැන්වලට වෙලා භාවනා කරනවා. ඒබඳු ඒ තත්ත්වයක් අවශ්‍යයි. එහෙම නැත්නම් Taman ඊට වැඩි, ඒ කියන්නේ දවසේ නිින්දට ගත කරන කාලයෙන් හරි යම් කිසි කාලයක් ඉතිරි කරගෙන පැයක් දෙකක් තුනක් හතරක් භාවනා කිරීමට යොදා ගන්නවා. යන්නේ එහෙම භාවනා කරන්නට කෙනෙකුට ඒ භාවනාව Tamanට ප්‍රීතිමත් කාරණයක් ගන්නටත් ඕන. එහෙම ප්‍රීතියගෙන දෙන ආස්වාදයක් නොලබන ක්‍රියාවක් වේ නම් භාවනාව ඒතනත්තාට ඒ භාවනාව දිගට කරගෙන යන්නට බෑ. ඒ නිසායි මේ ප්‍රීතිය බෝධිංග ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ ප්‍රීතිය නිසා ආහාර පාන ආදියෙන් සිදුවන්නා වූ අඩුපාඩු කව මුතක ඒකද සිතට මේ යම් කරදරයක් නොකරන තත්වයකටපත් වෙනවා Tamanට භාවනාව ප්‍රීති ජනක දෙයක් වන විට අන එලෙස ප්‍රීතිය යම් අවස්ථාවකදී අඩු වේගෙන යන බවක් වෙනවා ඒ ප්‍රීතිය Tamanට නොලැබෙන බවක් පෙනේ නම් අන්න ඒ අවස්ථාවේදී ප්‍රීතිය උපදවා ගැනීමට තවත් මඟක් ගන්නට වෙනවා. ඒවා තමයි මේ දක්වන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන ඒ අනුස්සති කීපයක් දක්වලා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම බුදුරජාණන් වහන්සේ <clears throat> ඒ ගේ තිබෙන ඒ බුද්ධා ඒ අරහං ආදී බුදු ගුණ වද ඒ වගේම උන්වහන්සේගේ චරිතාපදානයේ පම උන්වහන්සේගේ චරිතාපදානයේ කොයිතරම් කරුණු තිබෙනවද එක පුද්ගලයෙකුට දියුණුව සලසාලීම සඳහා උන්වහන්සේ යොදුන් ගණන් තනිව පාදමමින් වැඩලා තියෙනවා. ඒ මොකද එහෙම කරන්නේ? ඒ එක පුද්ගලයෙකු සඳහා එබඳු වෙහසක් තමන් වහන්සේ දැරීම යුක්ති යුක්ත නිසා. මොකද එක පුද්ගලයෙක් හෝ සංසාර දුකින් මුදවන එක බුදුරජාණන් වහන්සේගේ කාරණය. ඒ මහන්සේ ලෝ පහළ වුණේද සත්‍යයන්ට මේ සංසාරය පිළිබඳ දුක දක්වලා පෙන්වලා ඒ දුකින් මිදීමට ඔවුන්ගේ සිත් සතන් යොමු කිරීම සඳහා ඒ වගේම යොමු කිරීම පමණක් නෙවෙයි ඒ සඳහා වූ මාර්ගය දැක්වීම සඳහායි වහන්සේ ලෝක පහළ වුණේ. ඒ නිසා වහන්සේ පිළිබඳව සිහි කරන විට තමන්ට භාවනාව ප්‍රියජනක දෙයක් කර ගැනීමට උවමනා කරන ප්‍රීතිය එයි උපදවා ගන්නට පුළුවන්. ඒ වගේමයි ධර්මය. ඒ ධර්මය මේ ධර්මයට කොයිතරම් දුර්ලභ දෙයක්ද බුදුරජාණන් වහන්සේ නම ලෝකෙහි පහළ වන්නටම ඕන උන්වහන්සේ විසින් දේශිත ධර්මයක් ලෝකෙහි පවතින්නට ඉතින් බුදුරජාණන් වහන්සේ කියන උතුමාණන් වහන්සේ යම්තරම් ලෝකෙහි දුර්ලභද ඒ වාගේම දුර්ලභයි උන්වහන්සේගේ ධර්මය ඒත් තවත් කියන්නට පුළුවන් ඊටත් වඩා දුර්ලභයි. ඒ මොකද උන්වහන්සේ ලෝක පහළ වුණා. උන්වහන්සේ ලෝක පහළ වුණා. ඒ ධර්මය අසන්නට ලැබෙන්නේ නැහැ ලෝකෙහි සිටද හැමදෙනාට. හැමදෙනාටම ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ ලෝක පහළ වූ කාලෙහිදී ජීවත්ව සිටි හැමදෙනාට මේ ධර්මය අසන්නට ලැබෙන්නේ. ඉතින් වර්තමානයේදී වුවත් උන්වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2000 ගණනක් වෙනවා. වර්තමානයේදී පවා වහන්සේගේ ධර්මය අසන්නට නොලැබුණු අය කොයිතරම් සිටිනවද? ඒ නිසා වහන්සේගේ ධර්මය තාම දුර්ලභයි. ඒ දුර්ලභ වූ ධර්මය අපට අසන්නට ලැබෙනවා. ඒ ධර්මයත් පිළිබඳව දක්වනවා එය සම්බෝධගාමී කියලා. සම්බෝධගාමී සම්බෝධිය කියන චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස යන ධර්මයක්. ගෙන යන ධර්මයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවත්නා ධර්මයක්. එහෙම නැත්නම් නිකම්ම ධර්මයක් නෙවෙයි. ධර්ම කියන එකේ ඒ වචනාර්ථ වශයෙන් ගත්තා ධර්මය. ධර්ම කියන වචනය ධම්ම කියන පාලි වචනයට දී තිබෙන අර්ථය අර්ථ රාශියක් තිබෙනවා. ඒ අවස්ථානුකූලව ඒ තැනට සුදුසු වන පරිදි ධම්ම කියන වචනයට දැක්වෙන අර්ථ තිබෙනවා. දැන් කුසල ධම්මා කියන තැන එන අර්ථයක්. සත්වන වන පුද්ගල නොවන ස්වභාවය කියන තේරුමෙන් එතන ධම්ම කියන්නේ කුසල කුසල ධර්ම. ඒ වගේම අකුසල ධර්ම, අව්‍යාකට ධම්ම ආදී වශයෙන් නෙමෙයි ධම්ම කියන පදයේ එතන යොදලා සාමාන්‍ය ධම්ම කියන එක යොදනවා චතුසු අපායාදීසු වක්ඛ දුක්ඛේසු අපතමාන ඒකත්වා ධාරේති ධම්මෝ සතර අපායාදී වූ වෘත දුක්ඛේ කියන්නේ සංසාර දුක්ඛේ වැටෙන්නට නොදී රැකගන්නා බැවින් ධර්ම බැවින් ධර්මයේ නමී එතකොට සතර අපායාදී සාංශාරික දුක්වලට වැටෙන්නට නොදී යමක් අපව දරන්නේ නම් ඒ තමා ධර්මයේ කියන්නේ. ඉතින් ඒ ධර්මය නම් සතර අපායෝත්පත්ති ආදි කොට ඇති ඒ දුකෙන් දුකෙහි වැටෙන්නට නොදී රැකගන්නා දරන්නා වූ ධර්මයේ කියන එකෙන් ගත යුතුව තිබෙන්නේ නව ලෝකෝත්තර ධර්මය. නව ලෝකෝත්තර ධර්මය. සතර මාර්ග සතර ඵල නිබ්බාන. ඒ මාර්ග සතර අතුරින් සෝතාපට්ටි මග්ග කියන මේ මාර්ගය ලක් ඇසිල්ලෙහිදීම ඒ තැනත්තා සතර අපා දුකින් නිදහස් වෙනවා. සතර ආපා දුකින් නිදහස් එතකොට සතර ආපා දුකට වැටෙන්නට නොදී දරාගත්ත දැරු ආරක්ෂා කරගත්ත ධර්මයේ කුමක්ද? ඒ සෝතාපට්ටි මාර්ගයයි කියනු ලබන ඒ ධර්මය. ඒ ලෝකෝත්තර ධර්මය. අන්න එතෙන් සිට ඉහළට ඒ ධර්මයන්ගෙන් කෙනෙක් සංසාරයේ ලබන යම්තා ජාති ජරා මරණ මුල් කොට ඇති දුක් තිබේද ඒ දුක් වලට වැටෙන්නට නොදී රැක ගන්න ධර්මය ඒකයි අරහත් මාර්ග ඥානය කියන ඒ උපදවා ගැනීම නිසා කරන ක්ලේශ ප්‍රහාණය සංසාරයේ සැරිසැරීම එහෙම පිටින්ම නවත්තන පංච උපාදානස්කන්ධ දුක්ඛය අවසන් කරන නැවත පංච උපාදානස්කන්ධය ආයති භවයක් ලැබීම වශයෙන් ඒ තුමාට ඇතිවන්නේ නැහැ. මේ අපතමානී කත්වාධාරේ තීති ධම්ම. ඒකට සංසාර දුකේ වැටෙන්නට නොදී දැන දරාගත්තා. ඒ ධර්ම. අනේ ධර්මය පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේධ වශයෙන් දෙබෑ. පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේධ. පරියාප්තිය කියන්නේ දැනගත යුතු උගත යුතු ධර්මය. එය අටුවා සහිත ත්‍රිපිටකය. ඒ ප්‍රඥා ප්‍රතිපත්ති ධර්මයේ කියන්නේ ඒ සීල සමාධි ප්‍රඥා වශයෙන් පිරිය යුතු ඒ සියල්ලම ගුණ ධර්ම සමූහයම ප්‍රතිපත්ති සීල රකින්නවා ඊළඟට සමාධියේ කියන චිත්ත ඒකාග්‍රතාව වඩනවා දියුණු කරනවා ප්‍රඥාවෙන් දැක්වෙන විදර්ශනා ප්‍රඥාව අවසන් කොට ඇති මේ ප්‍රඥාව දියුණු කරගෙන ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ තුන යම් තරමකට දියුණු වූයේ නම් ඒ තරමින් ඒ තැනත්තා ශාසනික ප්‍රතිපත්තිෙහි යෙදුණු කෙනෙක්. මේ ශාසනික ප්‍රතිපත්තිය මුදුන් පැමිණෙන අවස්ථා හතරක් දක්වනවා ඒ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ගයන් උපදවා ගන්න අවස්ථා. ඒ ප්‍රතිපත්තියෙන් ලබන්නේ. ඒකේ ප්‍රතිපත්තිය විදර්ශනා සීල සමාධි ප්‍රඥා කියන මේ තුන ගතහොත් විදර්ශනාව විදර්ශනා ප්‍රඥාව ඒ ප්‍රතිපත්තිය පිළිබඳ ඉහළම තැන ඒ ප්‍රතිපත්‍යානුස්කාරයෙන් දැනෙනවා ප්‍රතිවේධය ප්‍රතිවේධයයි කියන්නේ සතර මාර්ග සතර ඵල නිර්වාණ කියන මේ ධර්මයන් සාක්ෂාත් කිරීම නැත්නම් සෝවාන් මාර්ග ඥාණය තම සම්කාමී උපදවා ගැනීමෙන් නිවන දැක ඒ හේතුවෙන් නැත්නම් ඒ නිර්වාණ දර්ශනයෙන් ප්‍රහාණය කරන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය කොට සතර අපා දුක්ඛයට වැටෙන తত্ত্বය එහෙම පිටින්ම නවත්වා ගන්න. සතරදාගාමි මාර්ගය ඵලයන්ට පැමිණීමෙන් මේ මිනිස් ලොවට ඉදදීන් වශයෙන් වරකට පමණක් වරක් පමණක් ඒනේ ශක්තිය ශේෂව තිබියදී ඉතිරි ඉපදීමට හේතු වන ක්ලේශ ශක්තිය එහෙම පිටින් නැති කරගන්න. අනාගාමි මාර්ග ඵලයන්ට පැමිණීමෙන් කාම ලෝකේ යන මිනිස් ලොව දෙව්ලොව සය කියන මේ සියල්ලෙහිම ඉපදීමට එන්නේ නැති තත්වයටපත් වෙනවා. එවිට ඒ උතුමාට විවෘතව තිබෙන්නේ ඉපදීමට සුදුසු තැන් වශයෙන් විවෘතව තිබෙන්නේ භ්‍රම ලෝක. භ්‍රම ලෝක. රහත් වීමෙන් අරහන් මාර්ග ඵල කියලා දේවා උපදවා ගැනීමෙන් ඒ භ්‍රම ලෝකවල ලබන උත්පත්තියද ඉන්පසු නොලබන කෙනෙකු බවට පත් වෙනවා. උන්වහන්සේ ඒ නිසා කියන්නට ඉඩ ලැබෙනවා හීනා ජාති උසිතං භ්‍රමචර්යං සතං කරණියං නාපරං ඉත්තක්කාය එසේ කිව හැකි වන්නේ හීනා ජාති ජාතිය ඡය කළා හීනා ජාති නැවත ඉදීම නැවතුණා ඉවර කළා උසිතං භ්‍රමචර්යං ඒ ශාසන භ්‍රමචර්යාව බුදුරජාණන් වහන්සේගේ ශාසන භ්‍රමචර්යාවෙහි තමන් පිළිපැද්දා වාසය කළා මොන බලාපොරොත්තුවකින්ද මේ අර්ථය සිදු කර ගැනීම සඳහා. එය දැන් සිදු කරගෙන ඉවරයි. ඒ නිසා භ්‍රමචර්ය වාසයේ තවදුරටත් ඉන්න ඒ විසීම අවශ්‍ය වන්නේ නැහැ. වැස නිමවුණු භ්‍රමචර්ය ඇත්තේය. මුසිතං භ්‍රමචර්ය. කතං කරණීයං. යම කළ යුතුව තිබුණි නම් ඒ දේ කළා. ක්ලේශ ප්‍රහාණය සිදු කළා. චතුරාර්ය සත්‍ය අවබෝධය කළා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන මේ සාංසාරික දුක්ඛයන්ගෙන් මිදුණා. නාතරං ඉත්තත්තාය. එබඳු අර්ථයක් සිදු කර ගැනීම සඳහා තව තව දුරට කරන්නට දෙයක් නැහැ. ඒ ඔක්කොම කරලා ඉවරයි. එනිසායි උන්වහන්සේ කතකිච්ඡෝ කියන නමින් දක්වයි. කතකිච්ඡ කළ යුත්ත කොට අවසන් කළ තැනැත්තා උතුමා. කතකිච්ඡ. අන්න ඒ தත්වයන්ට පැමිණෙන්නේ ප්‍රතිපත්තියෙන්. ප්‍රතිපත්තිය. එතකොට ප්‍රතිවේධය සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන මේන්න මේ ධර්ම ප්‍රතිවේධ ධර්ම. එතකොට පරියාප්ති ධර්මයක් තිබෙනවා ප්‍රතිපත්ති ධර්මයක් තිබෙනවා ප්‍රතිවේද ධර්මයක්. ඒ ධර්මයේ පිළිබඳව කෙනෙකුට මෙනෙහි කළ හැකි. තමන් යම් තාක් තරම් දුරට ඒ ධර්මයේ ගැන සිතා තිබේද, කියවා තිබේද, අසා තිබේද, සලකා බලා තිබේද, ඒ තරමට තමන්ට ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්නට. දසාඛාත ධර්මයේ ගැන සලකනවා. ස්වාඛාතේ කියවේ වහන්සේගේ මේ පරියාප්ති ධර්මයේ. ස්වාඛාත මුල මැද අග කියන තුන් තැනම මනාකොට දේශනා කරලා තිබෙන්නේ. එහි අනුපාඩු තිබෙනවයි කියලා කාහටවත් පෙන්වන්නට බෑ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම ඒ අවබෝධයේ පිළිබඳව සිංහනාද කරලා තිබෙනවා. එසේ කලේ එබඳු අවබෝධයක් ලබන ලද තවත් දෙවන්නේ බුදු කෙනෙකු හැර නැහැ. නිසා වහන්සේට ඒ සිංහනාදය කරන්නට පුළුවන්. ඔබ වහන්සේ මේ බඳු ධර්මයක් අවබෝධ කරලා නැtei කියලා. කාහටවත් බෑ කරුණ සහිතව උන්වහන්සේට චෝදනා කරන්න කියන්නේ. ඒ ඉසයි මේ මේ ධර්ම ඔබ වහන්සේ අවබෝධ කළේ නැත කියා ශ්‍රමණේකු හෝ බ්‍රාහ්මණේකු හෝ දෙවියෙකු හෝ මාරයෙකු හෝ භක්මයෙකු හෝ ලෝකෙහි කවරෙකු හෝ තමන් වහන්සේට කරුණ සහිතව ශෝභනා කළ හැකියි කියන බවට උන්වහන්සේ කරුණ නිමිත්තමේතං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ විහරාමි කියලා උන්වහන්සේ වදාරන්නේ අන්න ඒ නිසා. එහෙම කියන්නට පුළුවන් జగතේ සමතේ නැහැ ලෝකෙහි ඒ උන්වහන්සේගේ අවබෝධය. අන්න එදඟු අවබෝධයක් ඇති උතුමාණන් වහන්සේ. ඒ තමන් වහන්සේනේ කාගින්වත් අහගෙන කියන දෙයක් නෙවෙයිනේ. තමන් වහන්සේගේ අවබෝධය ඒ අවබෝධය සර්ව සම්පූර්ණ අවබෝධයක්. ඒ නිසායි මහන්සේට සර්වඥයි කියන්නේ සම්මා සම්බුද්ධයි කියන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි ධර්මය කියන්නේ. ඒ පරියාප්ත ධර්මය. ඒ පරියාප්ත ධර්මයක් මුලමද අග කියන තුන් තැන මනාකොට දේශනා කරලා තියෙනවා. දැන් මේ දේශනා කරපු නිසා ඒ පිළිබඳව යමෙක් දේශනාවක් පවත්වනවා නම් ඒ දේශනාවට අනුව දැක්වෙන කරුණු දක්වලා තිබෙනවාද කියලා තිබෙනවානේ ආදී ශ්‍රී ලංකස්සේය මධ්‍යේ මග්ගං විභාවය පරියෝසානම් මිනිත්තාන ඒසා කතිත කතික සංතිති ඒ ධර්ම දේශකයා පිහිටිය යුත්තේ මෙන්න මෙහිය කියලා දක්වනවා ආදී ශ්‍රී ලංකස්සේය පළමු කොට සීලය දක්වන්නේය මධ්‍යේ මග්ගං විභාවයේ මැදදී මේ යායුතු මඟ ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව පැහැදිලි කරන්නේ පරියෝසානම් නිබ්බාන අවසානයේදී නිර්වාණය පිළිබඳව කියන්නේ ඒ ඒසා කතික සංකිති මේ තමයි කතිකයා පිහිටිය යුතු මේ මෙහිය කතිකයා පිහිටා ඒ කති සමාජ දේශනාව පැවැත්විය යුත්තේ කියලා දක්වනවා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කළා. ඒ කොයිතරම් මනාකොට දේශනා කර තිබේදයි කියතුන් සමහරකිට එක ගාථාව ප්‍රමාණවත් වුණා කෙලෙස් නසන්නට. සමහරෙකුට ඒ ප්‍රමාණ. සමහරෙකුට ගාථාවක් නෙමෙයි. වචන කීපයක් උන්වහන්සේගේ උන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද වචන කීපයක් ප්‍රමාණවත් වුණා කෙලෙස් ප්‍රහාණයට. දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං නුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති इति ආදි වශයෙන් එන වචන ස්වල්පයක් දේශනා වශයෙන් කළ අවස්ථාවේදී ඒ දාරුචීරිය කියන ඒ ඒවත් සිටියේ තාපස මේ කෙනෙකු හැටියට සියලු කෙලෙස් නසා රහත් වුණා අනේ වගේ මහන්සේගේ ධර්මය මනාකොට දේශනා මනා ඊළඟට ඒ ධර්මයේ පිළිබඳව එන අනිත් කරුණු පිළිනවනවා සම්දික්ඛික අකාලික ඒහි පස්සික ඕපනයික පච්චත්තං වේවිතබ්බෝ විඤ්ඤූහි අන්නේ වාක්‍ය දැන් ඒ සාන්දෘෂ්ටික ප්‍රතිඵල කියනකොට සාන්දෘෂ්ටික වශයෙන් මාර්ගඵලාභිගමනය කළ අයට ඒ සාන්දෘෂ්ටිකවම තවන්ත ඒ උසස්ම අර්ථය සිදු කරගත් උසස්ම අර්ථය ගැන සලකා බලන්නට පුළුවන්. කවුරුවත් කියන්නට ඕන නැහැ ඒ පිළිබඳ. يعني තමන්ගේම ප්‍රත්‍යක්ෂය, තමන්ම ප්‍රත්‍යක්ෂ කළා. ඒ නිසා ප්‍රත්‍යක්ෂයෙන් තමා ලක් ඒ අවබෝධය කර්ම කොටගෙන අන්‍යයන්ගෙන් උපදෙස් එහෙම නැත්නම් විස්තර ආදිය අසා පැමිණෙන නිගමනයක් නෙවෙයි. ධර්මයේ පිළිබඳව තිබෙන ස්වාක්ඛාත ආදී අනිකුත් ගුණයන් ඒ තැනත්තා පිළිගන්න. දැන් එහෙම තැනක් එහෙම අවස්ථාවකට නොපත් කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල් කරගෙන ශ්‍රද්ධාව පෙරදරි කරගෙනම ඒ කර්ම පිළිබඳව සලකන්නට ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක් තමන්ගේ නුවණින් අවබෝධ කළ කෙනෙක් නම් තර අනුන්ගේ පරප්‍රත්‍යේ නෙවේ පරප්‍රත්‍යේ කියන්නේ අන්‍යයන් ප්‍රත්‍ය කොට ඇති කර ගන්නා දැනුම අපරප්පච්චයෝ කියලා කියනවා අපරප්පච්චයෝ කියන්නේ මේ වෙන කෙනෙකුගේ කීම නිසා පිළිගන්නා දෙයක් නෙවේ තමාම ප්‍රත්‍යක්ෂ කළා ඒකයි අපරක්පච්චය. ඒ සත්‍ය ශාස්ත්‍රයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රයේ තමන්ට ඇතිවන ඒ ශ්‍රද්ධාව මේ අසත් ලැබීමෙන් ඇතිවන ශ්‍රද්ධාව නෙවේ පිළිපැදීම නිසා තමන්ලා ප්‍රත්‍යක්ෂය කරන කොටගෙන ඇතිවන්නා වූ පැහැදීම. ඒ නිසා තමයි ඒ සරණාගමනයක් ලෝකෝත්තර සරණාගමනයක් කියන්නේ. ඒ ශ්‍රද්ධාවක් ලෝකෝත්තර ශ්‍රද්ධාවක් ඇවිල්ලා. ඒක කවදාවත් කාහටවත් වෙනස් කරන්නට බැරි එකක්. අසංහාරිනම් සමනේහිවා බ්‍රාහ්මණේ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මනාවා කේනචිවා ලෝකස්මි කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ එබඳු ශ්‍රද්ධාවක්. එබඳු ශ්‍රද්ධාව. කාහටවත් බෑ ඒ ශ්‍රද්ධාව වෙනස් කරන්න, නැති කරන්නට බැරි. ඒ මොකද තමාගේ අත්දැකීම, තමා ප්‍රත්‍යක්ෂ කරන. අන්න ඒ විදිහට ධර්මයේ පිළිබඳ තිබෙන ඒ කරුණු මෙනෙහි කිරීමෙන් කෙනෙකුට ප්‍රීතිය උපදවා ගන්නට පුළුවන් නැති ප්‍රීතිය. දැන් සමහරෙකු ඒ ධර්මයේ නිසාම ධර්මෙහි පිළිපැදීම නිසාම ලබාගත් තමන්ගේ ප්‍රීතියම අහෝ සුඛං අහෝ සුඛං කියලා ප්‍රකාශ කළ අවස්ථාව ගැන සඳහන් වන්නේ. අහෝ සැපක් මේ රජසැප අත්හැරලා ආපු කෙනෙක්. එහෙමයි කියලා. අහෝ සුඛං සැපේ. මේ හාමුදුරුවෝ හිතුවේ මේ රජසැප ගැන කියනවා කියලා. ඒ ගැන හිතනවා නෑ. රජසැප ගැන නෙමෙයි මේ දැන් ලබන සැපය ගැන. දැන් ලබන සැපය. කොහොමද මේ සැපය ලැබෙන්නේ? ප්‍රීතියකින් තොර වූ සැපයක් නෙවෙයි ඒක. ප්‍රීතියෙන් යුක්ත වූ සැපයක් ලබන්නේ. ඒ ප්‍රීතිය කොහොමද ඇති වුනේ? ඒ ප්‍රීතිය මේ පස්කම් සුවය නිසා ලබන ප්‍රීතියක් නෑ. පස්කම් සුවය නිසා ලබන ප්‍රීතිය මේ යෝගාවචරයන්ට දැනෙන්නේ. බොහෝම පහත් මට්ටමේ ප්‍රීතියක්. ඒ ඒ ප්‍රීතිය ඔවුන්ට මේ ගණන් ගැනෙන ප්‍රීතියක් නෙවේ. දැන් ප්‍රත්‍යඥ සාමාන්‍ය පුද්ගලයෙකුට නම් එබඳු ප්‍රීතියක් බොහෝම ලොකු එකක්. ලොකු එකක්. ඒ ප්‍රීතිය ගැන නිතර කියන්නට උවත් සූදානම්. සූදානම්. තමන්ලත් ප්‍රීතිය ගැන. යෝගාවචරයේට ඒක අලියල්මලු කෙලපිඩක් තමනවත් තමනවත් වටින්නේ නැහැ ඒ ප්‍රීතිය. ඒ ප්‍රීතිය වටින්නේ නැහැ. ඒකේ තියෙන්නේ මොකක්ද? එහි තියෙන නිස්සාර බව පේනවනේ. ඒක සංසාරයෙන් සංසාර දුකෙන් නිදහස් වන්නට මේ ප්‍රීතිය කොයිතරම් දුරට Tamanට ඉවහල් වෙනවද? නැහැ. Taman නැවත නැවතත් මේ සංසාර දුකට පමුණවා ගන්නට හේතු වන ප්‍රීතියක් ඒ Taman ලබලා සතුටු වන්නේ. ඒ ප්‍රීතිය යෝගාවචරයෝ පිළිකුල් කොට සැලකෙනවා. ඒ උසස් කොට සැලකන්නේ. එයාට එහි කිසිදු ඇල්මක් නෑ. ඒ ඒව අත්හැරලා ගියේ. ඒව අත්හරින. අත්හැරීමයි සැපේ කොට ගන්න. සැපේ. ඉතින් ඒවාට ඒ ජාතික කතා එහෙම තිබෙනවා බොහොම ලස්සන. අභිසදාපකේම ඒක ඔක්කොම කියන්නට බෑ මේ තැනකදී. අගේ කතා බොහොම දික් වෙයි. දැන් එහෙම කරුණු කියවලා බලන්න. එවිට තේනවා මේ මේවා මොනවාද? ඒ සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකු මහා ලොකු දෙයක් කොට සලකන ඒ ප්‍රීතිය. ප්‍රීතිය විරාමස ප්‍රීතියට ලං කරන්නට පුළුවන් එකක් නෙවෙයි. එහෙම බැරි වෙලාවත් එබඳු ප්‍රීතිමත් වෙන තැනකට ඒ යෝගාවචරයේකට යම් කිසි කාරණයක් නිසා යආගන්නට යන්නට සිදු වුණා. එහි ඒ තරත්තා ඉන්නේ වලව දුෂ්කරතාවකින් යුතුව. හැබැයි මේ ඒවාට මේ විරුද්ධ වෙන්නේ නැත්නම් ද්වේෂ කරනවා නෙමෙයි. ඒකේ ඇති નિસරු බව පේනවා. ඉස්සර. එහෙම තත්ත්වයක්. අනේ ප්‍රීතිය භාවනාවෙන් ඒකමතා උසස් වේ ලබන. එබැවින් Tamante කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඉතින් ධර්මයේ පිළිබඳව තිබෙන ප්‍රීතිය ධම්ම ප්‍රීති සුඛං සේති කියලා එන්නේ. ඒ ධර්ම ප්‍රීතිය කර්ම කොටගෙන කෙනෙක් සැපසේ වාසය කරන්නේ. ධර්ම ප්‍රීති. මේ සමහර ඒ භික්ෂුන් වහන්සේලාට සුදුසු ආහාර පාන ඒ තරමට ලැබිලා නැහැ. මොකද සුදුසු ආහාර කියන්නේ දැන් දැන් නම් බොහෝ සෙයින් භික්ෂුන් වහන්සේලාට මේ ගෙදරට වැඩමවල නැත්නම් දාන බාරගත්ත පින්නතුන් පන්සලට ගිහින් දන් පිළිගන්න. ඒ වායේ ඉතින් එක්තරා පිළිවෙලකට සූදානම් කරපු ආහාර පාන ලැබෙන්නේ. නමුත් එවන්වත් නෙවෙයි පින්ඩපාත කළාම ලැබෙන්නේ. මේ පින්ඩපාත කළාම ලැබෙන්නේ මිශ්‍ර ආහාරයක් නේ. මිශ්‍ර ආහාරයක්. ඒ සාමාන්‍යයෙන් එවන්ගේ මිශ්‍ර දෙයක් සාමාන්‍ය කෙනෙකු දුකින් ඉන්නට කැමතිද නැහැ. නෑ. නමුත් උන්වහන්සේලාට ඒක මේ රාග භෝජනයකට වඩා වටිනවා. වටිනවා. මොකද ඒකට නෑ මොනම විදිහේවත් වැරද්දක් ගෑවිලා. තමන්ගේ සිත මේ කර්ම කොටගෙන කා කෙරෙහිවත් ඇයෙන්නට කරුණක් වෙන්නේ නැහැ, ගැටෙන්නට කරුණක් වෙන්නේ නැහැ. මොකද පින්ඩපාත ඒ නිසා ලැබිචුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මිශ්‍රය හතර ඒ මොනවාද මේ පංසුකූල චීවරන් නිස්සාය මේ පබ්බජ්ජා ඉන්දියා ලෝක භෝජනන් නිස්සාය මේ පබ්බජ්ජා රුක්ක මූල සේනාසනන් නිස්සාය මේ පබ්බජ්ජා පූති මුක්ත භේසජ්ජං නිසාය මේ සබ්බච්ච. ඒ සංසුකූල චීවරයෙන් සෑහීමට තමන්ගේ ශරීරයේ සීත උෂ්ණාදිය මෙසි මදුරු වදුරු ආදිය දුරු කර ගැනීමට හා ඒ ලැජ්ජා ස්ථාන වසා ගැනීමට ඒ සිවුරු ආදී ඒවා මේ සංසුකූලයෙන් කියන්නේ අහුලාගත්ත රෙදි කැබලි වලින් පිළියෙල කරගෙන අඳින්නට සූදානම් ලැස් කුණ්‍යාලෝක භෝජනං නිස්සාය මේ පබ්බත් පින්න පාතකට ලබා ගන්නා ආහාරයෙන් යැපෙන සූදානම් ප්‍රඥාවේ සඳහා රුක්කමූල සේනාසනං නිස්සාය මේ ඒ දුකක් මුල වාසය කරන්නට පැවිද්ද පැවිද්ද කියන පැවිදි ජීවිතය ගත කරමින් දුකක් මුල වාසය කිරීම Tamange පැවිද්ද කොට ගන්නවා ඒ නැතුව මේ විශාල ආරාම ආදී එබඳු බලාපොරොත්තුවක් ඇතිව නෙවේ ඒකනේ දුක මුල සේනාසනං නිසා අනිත් එක පූති මුත්ත භේසජ්ජං නිසා විපත කොළ මුත්‍රයේ ඉලූ අරලු වලින් කරන ලද ඒ දෙහෙත. දෙහෙත් පාවිච්චියට සූදානම්. ඒකයි Tamanගේ ඖෂධ වශයෙන් පාවිච්චි කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාරන ලද ඒ මිශ්‍රය හතර. දැන් ඒවායින් ඒවා පමණ Tamanගේ ඒ ජීවිත යාත්‍රාව පවත්වාගෙන යාමට ඒවා ප්‍රයෝජනීයට පරිහරණයට ගනිමින් මොනතරම් ප්‍රීතිමත් ජීවිතයක් ඒ මහන්සියලා ගත කරලා තිබෙනවද කියන එක පේනවා අපට ඔය තේරගාථා පාළිය ආදී කියවනකොට කුයිතරම් ඒ තමන්ගේ ජීවිකාව කර ගැනීම සඳහා ලේෂ මාත්‍රයක වරදක් කරලා නැහැ නැත්නම් වරදකයි කියලා කාට හරි දැක්කිය හැකි දෙයක් මහන්සියලා කරලා නැහැ කොහොමදවත් වරදක් දක්වන්නට බැරි දෙයක් පිළිබඳව ලිපින තුනක් ආ තිබෙනවානේ. සරියුත් හඳුරන් පිළිබඳ. උන්වහන්සේගේ උදරාබාධයක් ඇති වූ අවස්ථාවක මුගලන් හඳුරු ඇසුවේ මොන විදිහේ මේ අසනීපය මීට කලිනුත් හැදෙනවද? මහාන වෙන්නට කලිනුත් හැදෙන්නේ. ඉතින් මොකක්ද කරන්නේ? මෑණියන් පායාසයක් පිළිල කරලා දෙනවා. ඉතින් මුගලන් හාමුදුරුවෝ මේ එවන්දක් ලැබේය කියන අදහස ඇතිව පින්නපාතෙහි වැඩියා. ඒ පින්නපාතෙහි වැඩිය නිවසරෙහි එක දැරියකට දේවතාවෙක් ආරූඪ වෙලා කිව්වා මේ කතාව අසාගෙන හිටි දේවතාවෙක් මුගලන් හාමුදුරුවෝ වැඩියාම මෙන්න මේ දේ පිළිවෙල කරලා මහන්සියට පූජා කරන්නට ඕනේ. නැත්නම් මම යන්නේ නැති. ඉවරනේ අපි කවදාවත් දන් දෙන්නේ අපිට ඒක අමාරුවක් නෙවෙයි කියලා පූජා ඒ ලෑස්ති කරලා පූජා කළා. ඉතින් මුගලන් හාමුදුරුවනේ සරියුත් හාමුදුරුවන්ට පිළිගන්නපු අවස්ථාවේදී දෙන්නට ලෑස්ති වෙන හැටිම සරියුත් හාමුදුරුව බැලුවන් කොහොමද මේක ලැබුණේ කියලා. මේ තමන් වහන්සේගේ කටින් පිට වුණු වචනය මෑණියෝ නිබන්ධක් පිළියෙල කරලා දෙනවා. ඒක අසාගෙන සිටි దేవතාවා කරපු දෙයක් නිසායි ලැබුණේ. ඒ නිසා කිව්වනේ මහන්සි කිව්වනේ මේ වචී විඤ්ඤාති විභාග මගේ මේ කටින් පිට වුණු වචනයක් නිසායි මේ ආහාරය ලැබුණේ. මගේ බඩ පැරිලා බඩ වැල එළියට ආවා. මේ ආහාරය වළඳන්නේ නැත. එහෙමයි කියන්නේ. ඉතින් මුගලන් හම්බුනේ එක වර්ෂෙක ගිහිල්ලා අහක දැම්මා. එවේලේ වහන්සේගේ බඩේ අමාරුව සුව වුණයි කියනවා. ඊට පස්සේ ඒක කවදාවත් හැදිරෙන්නේ නැති. ඉතින් මොකද එහෙම කළේ? දැන් ඒක තේරුම් ගන්නට ඕනේ අපි. ඇයි එහෙම කළේ? දැන් උන්වහන්සේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ. උන්වහන්සේට සිදුවන කිසිදු පාපයක් නැහැ. පව් කියන සිත් උපදින්නේ නැහැ. අකුසල් සිත් උපදින්නේ නැහැ. ඒ වචනයෙන් කියන එක ලෙඩ කෙනෙකුට ලෙඩ වූ භික්ෂුවකට ඕනම් පුළුවන් මේ සුදුසු කෙනෙකුට කියලා එක ලබා ගන්න. ඒ තරම් වරදක් නෙවෙයි. නමුත් මහස සැලකුවා ඒක ඒ තරම් වරදක් හැටියට. මොකද? Tamanta එකෙන් මොන විදිහේ කරදරයක් වරදක් නොසිදු වුණත් පස්චිම ජනතාවට දැන් පසුව එන අය සිටිනවානේ භික්ෂුන් වහන්සේලා එතනින් ඉවර වෙන්නේ නැහැ පසුව එනවා මේ ආදර්ශයට ආදර්ශයට ගන්න පස්චිම ජනතාවට ආදර්ශයට ගන්නටයි ඒ බඳු දෙයක් මහන්සේ කළේ. ඒක තේරුම් ගන්න. ඉතින් අන්න එයින් උන්වහන්සේලා ලැබුණේ උන්වහන්සේලා ලැබියේ ලොකු ප්‍රීතියක්. ප්‍රීතියක්. ඒ ප්‍රීතිය මේ කාලා දීලා නටලා ලබන ප්‍රීතිය වගේ නෙවෙයි. ඒ ප්‍රීතිය. ඒ කාලා දීලා ලබන ප්‍රීතිය අත විතර අද්ද ලබන. මේ බලු බලලා සතුටුත් ලබනවා. මේ උණු කාලා නටනවනේ කෑවට පස්සේ හොඳට නටනවනේ. එයාට දුවනවා මෙයාට දුවනවා Tamante ඒ කණ්ඩ බොණ්ඩ දුන්නයට ආදරය කරන ඒ වගේ ගති තියෙනවා නේද ඒ ප්‍රීතිය නෙවේ ඒක මොහොම ලාභක ප්‍රීතිය එහෙම නෙමෙයි ධර්මයේ පැත්ත බලන්නේ ඒ ප්‍රීතිය ඒක ඇති කර ගන්නට ඕනේ ඒක උපදිනවා කෙනෙකුට ධර්මයට අනුව පිළිපදිනකොට ඒ සීල සමාධි ප්‍රඥාවන් වඩන ඒ පිළිවෙතෙහි යෙදෙන විට ක්‍රමෙන් තමාගේ දියුණුවක් තමාගේ දියුණුව තමාට පෙනෙනවා. ඒක මේ කාහටවත් පෙන්වන්නට තිබෙන දියුණුවක් නෙවෙයි. තමාගේ දියුණුව තමාට වැටහෙන. එවිටත් Tamanට ලැබෙනවා ප්‍රීතියක්. දැන් ඒ ඒ ඒ තරාතිරමින් ඒ අය ලබන දියුණුවක් තිබෙනවා මේ ධර්මයට අනුව පිළිපැදීම නිසා. සමහර භාවනාව නිසාම නෙවෙයි. ධර්මයේ පිළිගෙන ඒ පිළිගත් ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමෙහි නියුක්ත වන පින්වතුන් තමන්ගෙන් සිදු වූ යම් යම් වැරදි අතීතෙහි තිබෙන මේ මේ ධර්ම මාර්ගයට කිසිසේත් නොගැලපෙන තමන්ගේ බෞද්ධ ජීවිතයට කොහොමදවත් අදාළ නොවන තමා සිල්වතකයි කියා ගන්නට තමාට ඉඩ නොලැබෙන වැරදි තිබෙන ඒවා ප්‍රත්‍යඥ තත්වයේ හේතු කොටගෙන කෙනෙක් කරන්නට ඉඩ තිබෙනවා නමුත් මේ ධර්මය තමා හොඳ හැටි පිළිගත්තාට පස්සේ දිවි අතත් මේ වැරදි මා කරන්නේ නැtei කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ වයින් වැළකීලා Taman ජීවිතයේ ගත කරන විට ඒ එක එක කාරණයක් පිළිබඳව මෙනෙහි කොට සලකා බලා Tamanට ඇති කරගත හැකි නැත්නම් ඇති වෙනවා බලවත් ප්‍රීතිය ප්‍රීතිය සමහර මේ ප්‍රීතිය අන්‍යයන්ට පවා දැන ගැනීමට කියන අවස්ථා තිබෙනවා නමුත් ඒක අන්‍යයන්ට කියන්නට නෙවෙයි. තමාට ඒ ප්‍රීතියම ඇති කරගන්නට කරුණක් වශයෙන් නෙවෙයි. තමාගේ ජීවිතය එයින් සකස් වෙනවනේ. සකස් ජීවිතය සකස් ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ බොහෝම සුළු කලක් පවතින දෙයක්. ඒ කාලය කොයි තරම්ද කියලා කාටවත් බෑ කියන්න. කාටවත් බෑ ඒ විදිහේ සහතිකයක් දෙන්නට ඔබ මෙතෙක් කල්ම ජීවත් වෙනවා කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැති. සමහරකට ශාරීරික తත්වයේ එබඳුවත් වෙන යම් කිසි උපද්‍රයක් හේතු කොටගෙන ඒ තනත්තාගේ ජීවිතය නැතිවන්නට පුළුවන්. ඒ නිසායි ජීවිතය පිළිබඳ ඒ අල්ප බව දක්වන ජීවිතං ආයු කාලෝච සුඛ දුක්ඛාච කියවලා ඒක චිත්ත සමායුක්තෝ ලහුසෝ වත්තති කන ඒක මේ එක චිත්තක්ෂණයක කාලයක්. ඒක පැවැත්මක් මේ ජීවිතය කියන එකේ තියෙන. ඒක හැමතිස්සෙම තවත් ඇති වෙන නැති වෙන බවකුගේ ජීවිතය පිළිබඳව තිබෙනවා. ඒ ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ බඳු ධර්මයක්. ජීවිතේ. සිත පිළිබඳ වූ ජීවිතේන්ද්‍රය ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන එක. රූපය පිළිබඳ වූ ජීවිතේන්ද්‍රය චිත්තක්ෂණ 17කට වරක් ඇති වෙන නැති වෙන එක. ඒ ඉතින් චිත්තක්ෂණ 17 කියන්නේ මේ පැය ගණනක් නෑ. චිත්තක්ෂණ 17 කියන එක මේ නිහිම කරන කාලයට වෙනකොට චිත්තක්ෂණ 17 නෙමෙයි ලක්ෂ ගණනක් ඇති වෙලා නැති වෙලා. ඉතින් ඒ බඳු සුළු කාලයක්. ඒකයි මේ ජීවිතය කියන්නේ. ඉතින් ඒ නිසා කොහොම හරි මේ ජීවිතය පවත්වාගෙන යාම කියන එක නෙවෙයි කෙනෙකුගේ අදහස විය යුතුයි. මේ පැවතගෙන යන ජීවිතයේදී Taman කොයිතරම් දුරට තමාගේ විමුක්තිය සඳහා වූ පිළිවෙල සකස් කරගත්තද කියන එකයි සැලකිය යුතුයි. අනේ ඒ Taman යම් තරම් දුරට කරගත්තා නම් ඒ තරමට ඒ තැනත්තාට ප්‍රීතිවන්නට පුළුවන්. සිටිවන්නේ. දැන් සමහර කෙනෙකුන් සිටිනවා තමන්ගේ මේ අතීත ප්‍රීතියන් ගැන සිතලා තමන් හරියට කාරණේ දැනගත්තට පස්සේ ශෝක වෙන අවස්ථා අතීත ප්‍රීතිය තමන් මීට කලින් ඇති කරගත්ත සාමිසත් ප්‍රීතියන් පිළිබඳව දැන් හිතලා කනගාටු වෙන ශෝක කරන අවස්ථා නමුත් එහෙම ශෝක කිරීමක් බුද්ධාගමේ උගන්වන්නේ නැහැ හොඳයි කියලා ඒක ගියේක ගියා ඒක නැවත අදින්නට බෑ මෙහාට. නමුත් හැම තිස්සෙම අපගේ තිරෙන්නට ඕන. දිනපතාම අපගේ දියුණුවක් කියන්නේ. දිනපතා සිදුවන ඒ මා දිනපතා කියලා කියන්නේ ඒ කාලය ටිකක් දික් කරලා. එහෙම නැත්නම් මොහොතින් මොහොත වුවද අපේ තිරෙන්නට ඕන දියුණුවක්. එහෙම දියුණුව කරා යන ගමනක් මේ. ඒ ඒ ගමන මොන ගමනද? මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම. ඒ නිසා සීලය ක්‍රමයෙන් දියුණු වෙන එකක් විය යුතුයි. ක්‍රමයෙන් දියුණු වෙන. සමාධිය ක්‍රමයෙන් දියුණු කරගන්නා ධර්මයක් තියෙනවා. ඒ වගේම ප්‍රඥාව ක්‍රමයෙන් දියුණු කරගන්න. අන්න ඒ දියුණු කර ගැනීමෙහි තමා යෙදෙන විට ඒ තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ප්‍රතිපත්තිය කියන්නේ ප්‍රතිපත්තිය කියන එකෙන් කෙනෙක් සිතතොත් ඒ ප්‍රතිපත්තිය වන්නේ යම් කිසි තැනක වාඩි වෙලා භාවනා කරන වේලාවේ විතරයි මේ ප්‍රතිපත්තිය කියලා. නෑ, මේ ප්‍රතිපත්තිය කියන්නේ මුළු ජීවිතේම, ජීවිත කාලයම. සමාජයේ හැම ක්‍රියාකලාපයක් මේ ප්‍රතිපත්තියට සම්බන්ධයි. සම්බන්ධයි ප්‍රතිපත්තිය විය යුතුයි. ඒ නිසා වැරදි ප්‍රතිපත්තිය අත්හැරලා යහමත් යහ හොඳ ප්‍රතිපත්තියෙහි යෙදෙන එක නෙවෙයි ඒ නිසා Tamanට ඇති වෙනවා ප්‍රීතිය. දැන් අප දන්නවා දන් දෙන පින්වතුන් දන් දීම නිසා ලබනවා ප්‍රීතියක්. දන් දීම. සමහරු ලබනවා Taman වස්තු ගොඩගරසා ගැනීමෙන් ප්‍රීතියක්. මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ ප්‍රීතිය? දැන් කෙනෙකුගේ සිතෙහි දීමට ඇතිවන්නා වූ ඒ චේතනාවයි කියන එක ලෙහෙසියෙන් උපදවා ගත හැක්කක් නෙවේ. එහෙම උපදවා දැන් මහා ධන කුවේරයන් සිටි. ඔවුන් සතයක්වත් දිනක නොදෙන අය සිටිනවා. සතයක්වත් දෙන්නේ නැති අය සිටිනවා. මොකද ඒ දීමේ කියන එක හැමෝටම කළ හැකි දෙයක් නෙවෙයි. ඒකත් අමාරු දෙයක්. ඒ නිසායි දැන් සමහරු මේ භික්ෂුන් වහන්සේලා දන් දීම ගැන දන් කියන විට ආම්බුරුරු මේ ගන්න තමයි කියන්නේ කොච්චරවත් දීම ගැන කියලා කියනවා නෑ. බුදුරජාණන් වහන්සේත් ඒ වදාවා. දානීය ගැන වදාවා. මොකද ඒ තරම් අමාරු දෙයක්. අමාරු දෙයක්. දන් දීමේ කියන්නේ. ලේසි එකක් නෙවෙයි. හිත ඒකත්තට හරව ගන්නවයි කියන එක අමාරු. ඒකම දක්වලා තියෙනවා මේ බාහිර කියන්නේ මේ ධර්මයට අනුකූලයි සතේසු ජායතේ ශූරක් ශාස්ත්‍රේසු ච පණ්ඩිතා යක් යක්තා සතසහස්‍රේසු දාතා జగති දුර්ලභක්ය එහෙම දක්වනවා සතේසු ජායතේ ශූරක් දක්ෂයෙක් උපදින්නේ සියයකින් එක්කෙනෙකි කියලා දක්වනවා දක්ෂ මිනිස්සු දක්ෂකෙක් සහස්‍රේසු ච පණ්ඩිතා දහසකින් එක්කෙනෙක් උපදිනවා එයා පණ්ඩිතෙක් වෙනවා යත්තා සත සහස්‍රේසු ඒ කියන්නේ ඒ කෙනෙකුගේ සිතට තමාගේ අදහස් මනසේ ව්‍යක්තව ප්‍රකාශ කරන්නට පුළුවන් වන කතිකය උපදිනවයි කියන්නේ ලක්ෂයකට එක්කෙනෙක්. ඉතින් ඒ අය ඉන්නවා. 100කට එක්කෙනෙක් දක්ෂයෙක්, දහසකින් එක්කෙනෙක් පඬිතේ, ලක්ෂයකින් එක්කෙනෙක් කතිකේ. නමුත් දාතා జగති දුර්ලභයි. දාතා කියන්නේ මේ දන් දෙන අය දෙන අය තමා සම්පත දේ අන්‍යයන්ගේ ප්‍රයෝජනයට යහපතට දෙන අය జగති ලෝකයේ දුර්ලභයි. දුර්ලභයි. ඒ නිසා කෙනෙක් දන් දීමේ කියන එක නිසරු දෙයක් වමනා නැති දෙයක් නෙවෙයි දිය යුතු දෙයක්. කෙනෙක් මේ බලාපොරොත්තු වන්නේ නම් තමාගේ කර්මාර්ථයේ තිබේනම් ලෞතර බුද්ධත්වයේ කියන එක මේ ඒ නිකන් ඕ වගේ ඒවා කොමනක් නෑ සියල්ලම දෙන්නට පුළුවන්කම තිබෙන්නට ඕන තමාගේ ශරීර මාංශ ඇස් ආදී ඒවා කොමන දෙන්නට පුළුවන්කම උපදවා ගන්නට ඕන ඒවා නොදී පුළුවන් වෙන්නේ නෑ ලෞතර බුදු වන්නට ඒවා ඉතින් ඒ දානේ කොයිතරම්ද දාන පාරමිතා ඉතින් ඒකෙන් කෙනෙක් ප්‍රීතිය ලබනවා දන් දීමෙන් ප්‍රීතිය. සිල් රැකීමෙන් ඊට වඩා ලොකු ප්‍රීතියක් මේ තැනට උපදින්නට ඕන. සීලය කියන එක දානය තමා සන්තකද. සීලය කියන එක තමාගේ ජීවිතය වගේම දෙයක්. සීලය කියන්නේ සීලය කියන එක ජීවිත ඒ කියන්නේ තමා ජීවත් වන්නේ සිල්වතෙකුව. එහෙම නැත්නම් සිල් නැති කෙනෙකුට. ඉතින් සීක ඇතිව ජීවත් වෙනවා කියන එක තමාට මහත් ප්‍රීතිය පිණිස පවතින එකක්. ඒ නිසා තමන්ට මුළු ජීවිත කාලය පිළිබඳවම සලකා ඒ බඳු ප්‍රීතියක් ඇති කරගන්නට බැරි නම් යම්කිසි කාල සීමාවක සිට මේ දක්වා තමාගේ ජීවිතයේ තියෙන පවිත්‍රතාව ගැන සලකලා ඒ තැනට ප්‍රීති වන්නට මේ පින්තුන් ගන්න අඟුලිමාල ස්ථවිරයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උගන්වාලු ගාථාව පිරිතක් හැටියට තිබෙනවා ඒ පිරිතේ කියන්නේ යතෝහං භගිනී අරියාය ජාතියා ජාතු. නාභි ජානාමි සංචිච්ඡපානං ජීවිතා ගෝරෝපේත තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බස්. එහෙම දක්වනවා. එතන කියන්නේ නෑ මාගේ මුළු ජීවිත කාලයම මම පිරිසිදු කෙනෙක්ව නැත්නම් සතුන් මැරීමෙන් වැළකුණු කෙනෙක්ව හිටියයි කියලා. ඒක කියන්නේ නෑ. යතෝහං භගිනී අරියාය ජාතියා ජාතු. මේ ආර්ය ජාතියෙහි මම උපන්නෙන් වෙද්ද ආර්ය ජාතිය උපන්නයි කියන්නේ මේ මහණ වුණේ යම් දවසකද එදා සිට එදා සිට දැන දැන සතෙකුගේ ජීවිතය තොර නොකලෙමි දැන දැන සතෙකුගේ ජීවිතය තොර නොකලෙමි සංචිත්ත පාරම් ජීවිතා වෝලෝකේ තේන සච්චේන ඒ සත්‍යය කර්ම කොටගෙන සොත්තිතේ සොත්ති ගබ්බස ඔබට ඔබගේ ගැඩෙහි සිටින දරුවා යහපතක්ම වේවා. ඒ යම්කිසි කාල නිර්ණයක් තබාගෙන ඒවා ඒ අපට වුවත් අපගේ මුළු ජීවිතේම ඒ කියන්නේ අපට එහෙම හැම දිනාටම ඒ සුදුසු ආතාවරණය එහෙම ලැබුණේ නැහැ. සමහර මෞපියන් සිටිනවා. ඒ අයට පෞපින් කියන ඒවා මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම අයට තමන්ගේ දරුවන් පවෙන් පිරෙන් පවෙන් බලකන්නට පිරෙන් යොදවන්නට කියන එක ඒ තරම් තේරෙන්නේ නැහැ. ඒ වගේම සමහර ගුරුවරු සිටින. ඒ ගුරුවරුන් මෞපියන් වගේම අයත් සිටිනවා නැත්නම් ඊට වඩා නපුරු නරක අයත් සිටිනවා. පවෙන් වළක්වනවා වෙනුවට වර්තමානයේ ඉන්න ගුරුවරු පවෙන් ශිෂ්‍යයන් යොදවන අය. පවෙන් ශිෂ්‍යයන් යොදවන අයත් සිටිනවා. ඉතින් එහෙම ගුරුවරු ලැබුණොත් එහෙම ඒ ගුරුවරුන්ගෙන් තමන්ට නැහැ උපකාරයක් තමන්ගේ ජීවිතය සකස් කරගන්න. ඊළඟට තමන්ට ලැබෙනවා මිතුරන්. ඒ මිතුරන් බොහෝ සෙයින් අර විදිහේ උගත්කම් ඒ අසුරු ලැබපු අය ඒ අය තමන්ව හොඳ පැත්තට ගෙන යන්නට නෙවෙයි නරක පැත්තට අදින්නයි ලැස්ති. ඉතින් ඕන ඔය මේ කරුණු නිසා කෙනෙකුගේ ජීවිතය සමහර විටක එතරම් හොඳ පැත්තක නෙවෙයි ගෙන ආවේ කියලා ආපසු හරි බලන විට කෙරෙන්නට පුළුවන්. මම මේවයි කළේ මේවයි කළේ කියලා තමන්ටම මම තමා කරපු වැඩ තමන් දන්නවනේ. නමුත් මේ ධර්මානුකූලව යමක් තමන්ට දැනගන්නට ලැබුණාම් යම් අවස්ථාවකදී එදා සිට තමන්ට අර පැරණි දේවල් ඔක්කොම ඒක වෙනම පරිච්ඡේදයක් හැටියට වහලා දාලා අනිත් පරිච්ඡේදයක් ඇති කරන්නට පුළුවන් ජීවිතය පිළිබඳව. එදා සිට කරන ලද කටයුතු පිළිබඳව Tamanට සතුටු වෙත හැකියි. එහෙමනේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ මුළු ජීවිත කාලයම හොඳට ගත කරන්නට ඕන. නොදැනයි මම මේ කාරණය දන්නේ නැtei ඒ නිසායි මම මෙහෙම කළේ කියලා එහෙම ගැළවීමක් කාටවත් නැහැ. මේ එහෙම ගැළවෙන්නට බෑ. සමහරු කියනවා නෝ නොදන්න කපලෙන් නෑ නෑ. එහෙම එකක් නැහැ නොදන්න කාලයේ නොදැනේ එහෙම එකක් නැහැ Tamange සිතින් සිත මේ මේ දේ කිරීමට ඇති කරගෙන ඒ ඒ දේ කළා නම් ඒ කලේ වැරදි වැඩ නම් අකුසල් සිතකින් කළේ ඒ ඒකේ තිබෙන නොදන්නයි කියන්නේ වැරද්ද වැරද්දක් බව නොපිළිගන්නා බව කියන එක ඒක මිත්‍යා දෘෂ්ටියයි ඒ දෘෂ්ටියත් එක්ක කරන ලද අකුසලය බරපතල එකක්. බරපතල එකක්. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්නට බෑ. නමුත් Tamanට පුළුවන් මින් පසු එවැනි වැරදි වල යෙදෙන්නේ නැtei කියන ඒ අදිෂ්ඨානය ඇති කරගෙන තමගේ ජීවිතය හොඳ පැත්තට හරවන්න. අන්න එහෙම හරවපු අයට පුළුවන්. කොයිතරම් සතුටු වෙච්ච හැටි ප්‍රීති වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අර බෝධිරාජ කුමාරයාට දේශනා කළානේ. බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරලා පාවාඩයක් පිළිවන්නේ. උන්වහන්සේ මේ පාවාඩය මතු පිට වඩීවි තමන්ට මේ දරු සම්පතක් ලැබෙතොත් කිය. බුදුරජාණන් වහන්සේ බැලුවා මොහු පාවාඩයේ මොන අදහසකින්ද තේරුම් ගත්තා. උන්වහන්සේ වැඩියේ නැහැ. ඉතින් කවාඩේ හකුලවන්නටයි කියලා නියම කරලා ඒක හකුලලා දැම්මා. ඉතින් තස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ බෝධිරාජ කුමාරයා එක ජීවිතයකදී Tamanගේ භාර්යාවත් සමග නැවුනගල යන අවස්ථාවකදී නැව බිඳිලා බොහෝ දෙන මුහුදුපත් වෙලා මියගියා මොහු මේ යම්කිසි ගොඩ බිමකට සැපත් වුණා භාර්යාවත් එහිදී කලේ එහි වෙන මොනවත් නැහැ සිටියේ කුරුල්ලන් කුරුළු බිත්ත. ඉතින් ඒවා Tamange ආහාර කොට මුළු ජීවිතේම එහිදී ගත කළේ. කුරුල්ලන් හා කුරුළු බිත්ත. මෙන්න මේ කාරණය නිසා. ඉතින් කුරුල්ලන් මරාගෙන කෑමයි කුරුළු බිත්ත කියන්නේ ඒත් සතෙක් පොඩි කරලා මරාගෙන කෑම. ඒකයි කලේ ප්‍රාණඝාත අකුසලය. ඉතින් ඒකට ප්‍රාණඝාත අකුසලයේ කළාම ලැබෙන විපාක ධර්මන්නේ නිරෙහි දුක් විඳින එක. විරා දුක් විඳින. මේ ජීවිතය බොහොම ආඩ්‍ය බෝධි රාජ කුමාර ආඩ්‍ය ජීවිතයක්. නම් දරු සම්පත් නැහැ. මෙන්න මේ අකුසලයේ කුරුල්ලම් කෑව කුරුළු විතර කෑව අන්න ඒ නිසා ඔබට දරුවෝ ලැබෙන්නේ නැහැ. දරුවෝ ලැබෙන්නේ නැහැ මේ ජීවිතේ. ඉතින් උන්වහන්සේ හොඳ ලස්සන දේශනාවක්. අත්තානං චේ පියං ජඤ්ඤ රක්ඛේයනං සුරක්ෂිතං තින්න මඤ්ඤතරං යාමං පටිගග්ගේය පඬිති. අත්තානං චේ පියං ජඤ්ඤ තමා තමාට ප්‍රිය බව දන්නා කෙනෙක් වීම. රක්ඛේයනං සුරක්ෂිතං තමාව තමාගේ ආත්ම භාවයේ ජීවිතය කියන්නේ කය වචන සිත කියන තුන් දොර මනාකොට රැකගන්නේය. මොන කාලවලද? තින්නම් අඤ්‍යතරං යාමං ජීවිතයේ පිළිබඳ වූ තුන් කාලයෙන් එක කාලයක දීවා. තින්නම් අඤ්‍යතරං යාව. දැන් එහෙම කියන්නට පුළුවන් කාටද? එහෙම යාම තුනක්ම ගත කරන කෙනෙකුට. එහෙම කියතේ දැන් කාට හරි තිබෙනවා නම් විශ්වාසයක් එපමණක් නෙමෙයි විශ්වාසය කරත් ඉන්නමදි. ඒකාන්ත බවක් තිබේ නම් තමා මේ පස්චිම වයසයට ගිහිනුයි මැරෙන්නේ කියලා. එහෙනම් ඉතින් පස්චිම යාමයට යනතුරු නතු නටා ඉඳලා පුළුවන්. එහෙම කරනවා නෑ. කාටද එහෙම කියන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්නට තිබෙන්නේ කුඩා කලන කුඩා කාලේ. ඒ කුඩා කාලයේ වැරදිලා ගියාට තරුණ කාලේ. ඒ කාලයේත් වැරදිලා ගිය උමනාවෙන් වරද්ද ගන්න එක නෙමෙයි. වැරදිලා ගියා. ඒක අවස්ථාව නෙලදුනා. පස්චිම කාලේ. ඒකයි තින්න මඤ්ඤ තරම් යාම. පටිජබ්දීය. තමාව මනාකොට පිළිදැගුම් කරගන්න. එයින් අදහස් කරන්නේ කය වචන සිත කියන තුන් දොරින් වැරදි වලින් එහෙම පිටින්ම වැළකී Taman යහපතෙහිම යෙදෙන්නේය. දැන් කෙනෙක් එහෙම යෙදෙනවා නම් යෙදෙනවා නම් ඒ යෙදෙන තැනත්තාට ඒ නිසා ඒ නිසා මොකද සිහි කරන්න පුළුවන් තමාගේ සීලාදී ගුණයන් සිහි කරතේකින් සීලය සීලානුස්සති තමන් කයෙන් වචනයෙන් වැරදි කරන්නේ නැති කෙනෙක් ඒ තමාගේ සීලය ගැන මෙනෙහි කරන විට තමන්ට උපදිනවා ප්‍රීතිය ප්‍රීතිය ඒ නිසායි බුද්ධානුස්සති ධර්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති සීලය පිළිබඳව මෙහි කිරීම. ප්‍රීතිය ඇති කර ගැනීමට ඉවහල් වන කරුණක් සීලානුස්සති. බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය ගැන මේ පිළිතුරු දන්නවා සීලය. ඊළඟට ඡාගානුස්සති. ඡාගානුස්සති කියන්නේ Tamange පරිත්‍යාග ගුණය. පරිත්‍යාග ගුණය. දැන් දන් දීමේ අභිලාෂය Taman පූජ්‍ය පක්ෂයට කෙරෙන ඒ පූජාර්හ වශයෙන් දෙන දන් ඒ වගේම අනුකම්පාව ලැබිය යුතු අයට අනුග්‍රහ කිරීම වශයෙන් දෙන දන් ආදී ගැන සමාජයේ දාන චේතනා දාන සංකල්පනා පරිත්‍යාග ගුණය කියන මේ ගැන සිහි කරලා සතුට වෙන්නට පුළුවන් ප්‍රීතිය ඇති කරගන්න. තමා සම්පත දේ අන්‍යයන්ට දෙනවයි කියන එක අමාරු කාරණයක් බොහෝ කෙනෙක්ට. නමුත් මා මේ ගුණය පුරුදු කරන කෙනෙක්. මා තුල තිබෙනවා ඒ පරිත්‍යාග ඒක දහත් ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරිත්‍යාගය ඉද වික්‍රේ ආර්ය ශ්‍රාවකෝ විගතමල මච්චේරේන චේතසාගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පයිත පානි මුත්තචාගෝ පයිත පානි යාචයෝගෝ වස්සග්ග රතෝ දාන සංවිභාග රතෝ කිය. එහෙනම් ඉද වික්‍රේ ආර්ය ශ්‍රාවක මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් විගත මල මච්ඡේරේන චේතසාගාරං අධ්‍යාවසති දුරු කරන ලද මසුරු මල ඇතිව දෙදර වාසය කරයි මුත්තචාග අර හරමා ලද අත් මුක්ත වූ ඡාග ඇත්තේය ඒ කියන්නේ දැන් දෙනකොට යම් කිසි බලාපොරොත්තුවකින් පෙරලා Tamanට මොහුගෙන් මෙහෙම දෙයක් ලැබේවි කියලා අදහසින් නෙවෙයි දෙන්නේ. මේ මේ මේ මේ විහාරස්ථානයේ අධිපතිත්වයෙන් වැඩ සිටි හාමුදුරුවෝ කියනවා මම අහලා තිබුණා. මම රේඩියෝ එකේ මහන්සි කියන්නේ දීලා අදිනවා. දීලා අදිනවා. එහෙම නෙවෙයි මුක්තචාක් මිත්‍යාචාර. කායත පාමි. පාමි කියන්නේ අත්ල. අත් කායත කියන්නේ සෝදා පිරිසිදු කරගන්න. ඉතින් සෝදලා පිරිසිදු කරගෙන තියෙන්නේ හැමතිස්සෙම දෙන්නේ. කායත පාමි. යාච යෝගෝ ඉල්ලනු ලැබීමට සුදුස්සෙක් වෙන යාච යෝගෝ කියන්නේ. දැන් සමහරුන්ගෙන් කොයි තරම් ඉල්ලුවත් ලැබෙන්නේ නැත්නම් ඔහු ඉල්ලනු ලැබීමට සුදුසුෙක් නෙවෙයි. ඉල්ලන්නේක වගේ කෙනෙක් ඇවිත් Tamanගෙන් මොනතරම් කරුණු කියලා කියලා කියලා ඉල්ලුවා. Tamanගෙන් මේ තැනත්තාට මොන මුදලක්වත් ලැබෙන්නේ නැත්නම් මේ තමා ඒ තැනත්තා විසින් ඉල්ලනු ලැබීමට සුදුසුෙක් නෙවෙයිනේ. නමුත් දෙන තැනත්තා කෙනෙකු විසින් ඉල්ලනු ලැබීමට සුදුසුෙක්. ඒක යාච යෝගෝක. යාච යෝගෝ නොසග්ග රතෝ කියන්නේ දීමෙහි ඇලුණු කෙනෙක්, අත්හැරීමෙහි ඇලුණු කෙනෙක්. දාන සංවිභාග රතෝ. දාන සංවිභාගය කියන්නේ තමා ලද්දයක් වුවත් අන්‍යයන් සමග බෙදාගෙන වැළඳීමට තරම් සත්‍යයක් සිතක් තමාට තිබෙන්නේ. ඒකේ ඇලුම් කෙනෙක්. අන්න එහෙම පරිත්‍යාග ගුණය ගැන ඒ කියන්නේ. ඡාග. ඉතින් මේ ඡාග ගුණය පිළිබඳව තමා තුළ ඇති ඡාග ගුණය ගැන සීකරන විට තමාට ඒ නිසා ඇති වෙනවා ප්‍රීතිය. ඒ නිසා ඡාගානුස්සති. ඊළඟට එනවා දේවතානුස්සති කියලා තව එකක්. දේවතානුස්සති කියන්නේ දෙවිවරු ඒ දේවත්වයට පැමිණෙන්නේ. ඔවුන් තුල ඇතිවුණු ශ්‍රද්ධාදී ධර්මයන් නිසා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා එහෙම නැත්නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, සද්දින්ද්‍රිය, විරීන්ද්‍රිය ආදී ඒ ඉන්ද්‍රිය ධර්ම කියන මේවා. ඒවා නිසා ඔවුන් දන් දුන්නා, සිල් රැක්කා. ඒ ආදී දේ සිදු කොටයි දෙවිව උපන්නේ. අන්න ඒ දෙවිවරුන් කාය සාක්ෂි කරගෙන, ඒ කියන්නේ දෙවිවරුන් මේ දේවත්වයට පැමුණුනේ ඔවුන් තුල ඇතිවුණු ඒ ශ්‍රද්ධාදී ගුණයන් නිසා. ඒ ශ්‍රද්ධාදී ගුණ මා තුළද विद्यමානය. මා තුලත් ඒ ශ්‍රද්ධාදී ගුණ පවතිනවා කියලා මේ දෙවියන් සාක්ෂි ස්ථානයේ තබාගෙන තමාගේ තිබෙන ශ්‍රද්ධාදී ඒ ගුණයන් පිළිබඳව සිහි කිරීමයි දේවතා මුස්තුතිය. අන්න ඒවා ගැන සිහි කරන විට තමාට නොතිබුණු ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා.